بسم الله الرحمن الرحيم ديان අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ نامين إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر සැබැවින්ම අපි කෞසරය නුබට පිරිනැමුවමු. එබැවින් නුබගේ පරමාධිපතියානන්ට සලාතේටු කර පිළිම වෙනුවෙන් සතුන් බිලිදීමේ පාරම්පරික චර්යාවෙන් මිදී අල්لهගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් පමණක් ඔහු වෙනුවෙන් සත්වයන් බිලිදෙව්. සැබවින්ම නුඹට දෝෂාරෝපණය නගමින් වෛරයෙන් පිළිකුල් කරන්නා කවරහුද ඔහුමය පෙළපත නොමැත්තා.